පටිච්චසමුප්පාද ධර්මයන් අල්ලා කරගෙන ලබන දේශනා මාලාවේ අද අපට විගත කිරීමට තිබෙනවා. පස්සපච්චය වේදනා වේදනා පච්චය සංඥා කියන කොට දෙකයි. පස්සේ නිසා වේදනාව වෙන වේදනාව නිසා සංඥාව වෙනවා කියන එකයි සාමාන්‍ය සිංහල සරල අදහස. ඒක පස්සේ කියන එකට නෑ ගන්න කොටසක් තියෙනවා. චක්ක සංපස්ස සෝත සංපස්සේ, ධාන සංපස්සේ, දිවා සංපස්සේ, කාය සංපස්සේ සහ මන සංපස්සේ. ඒ කනනාසේ දිවශරීරයේ මනස කියලා ඉන්දියාවේ ගන්න මේ ඉන්ද්‍රියන්ට ආධිරූප කන ශබ්ද ආදී වශයෙන් අරමුණු කරනවා. පසුව දැනීම මාර්ගය විඥානය. මේ ඇහැයි මේ රූපයයි සබ්ද විඥානය කියන මේ තුන දෙකක් සංකප්පේ තියෙනවා. අනයි ඒකේ තියෙනවා මන කියලා. ඒ ඊට පස්සේ ඇති වෙන මනෝ විඥාන මේ තිදෙනාගේ එකතු විතරයි මනෝ සම්පස්ස කියන්නේ. චක්කුංච කඩිත රූපේ කිතු පජ්ජති චක්ක විඥාන තින්න සංගති චක්ක සම්පස්ස වාදී වශයෙන් බුදුහාමුදුරුවෝ ඒ මම කියපු කාරණාව විස්තර කරලා තියෙනවා. ඒතර මේ පස්සේ නිසා ඇති වෙනවා වේදනාව කියන එකයි පස්සපච්චා වේදනාව කියන එකේ සාධන අදහස. වේදනාවේ විවිධ ප්‍රභේද බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන විශේෂයෙන්ම මධ්‍යම නිකායේ සූත්‍රයක් තියෙනවා. බහුවේදනීය සූත්‍රය කියලා ගීතාකාරයෙන් වේදනාව බෙද බෙදා විග්‍රහ කරලා දක්වන එකයි ඒ බහුවේදනීය සූත්‍රයේ දක්වා තිබෙන්නේ. උන්වහන්සේ දක්වන දීප ආනන්ද වේදනා උත්සාමයා පරයායේන ආනන්ද මම මේ වේදනා දෙආකාරයකින් ප්‍රකාශ කරනවා. කායිකම්පි වේදනා, චේතසිකම්පි වේදනා අපිට මේ වේදනාව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කායික වශයෙන් දැනෙන වේදනාවක් තියෙනවා. ඒ වගේම මානසික වශයෙන් දැනෙන වේදනාවක් තියෙනවා. එතකොට වේදනාව කොටස් දෙකක්. කායික වේදනාව සහ මානසික වේදනාව. පිස්සෝ පියානන්ද වේදනාව පරයායේන වේදනා තුන් ආකාරයකිනුත් අපිට බෙදලා දක්වන්නට පුළුවන් සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා. සුඛ සැප වේදනාවක් තියෙනවා. දුක් වේදනාවක් තිබෙනවා. මඳහත් වේදනාව. මේ මඳහත් වේදනාවටම උපේක්ෂා වේදනාව කියන එක පාවිච්චි කරනවා. එතකොට සැප දුක් මඳහත් කියලා වේදනාවක් ආකාරයකින් තුනකට බෙදලා ගන්නට පුළුවන්. පංචපී ආනන්ද වේදනා උත්සාහමයා පරය ආනන්ද විකාශ කරනවා. එතකොට ඒ පහ තමයි සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ෂව දක්වන්නේ සුඛේන්ද්‍රිය සෝමනස්ේන්ද්‍රිය දුක්ඛේන්ද්‍රිය දෝමනස්ේන්ද්‍රිය උපේක්ඛේන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය කියන වචනේ ඔය කියන සුඛය කියන ආදී වචන වලට එකතු කරලා අභිධර්ම පොත්වල දක්වා තිනවා මේ සූත්‍ර පිටකයේ සෝමනස්සේ දක්වන්නේ එතකොට ওই විදිහට සුඛින්ද්‍රිය, රෝමනස්ින්ද්‍රිය, දෝමනස්ින්ද්‍රිය ආදී වශයෙන්. සුඛය කියන්නේ කයට දැනෙන සැපේට. රෝමනස්ින්ද්‍රිය කියන්නේ සිතට දැනෙන සුවයට. ඒතර කයට දැනෙන සුවයකුත් තියෙනවා, සිතට දැනෙන සුවයකුත් තියෙනවා. එතන දෙය ආකාර දෙකයි. ඒ වගේම දුකක් තියෙනවා, කයට දැනෙන දුකක් තියෙනවා, මනසටත් දැනෙන දුක්. කයට කය හා කිසිම සම්බන්ධයක් නැතුව මනසින් මා දකින වේදනා, දුක් වේදනා තියෙනවා. කායික දුක් වේදනා වලට දුක් වේදනා කියන වචනයමයි පාවිච්චි කරන්නේ. ඒකට මනසට දැනෙන දුක් වේදනා වලට දුක් වේදනා කියන්නේ ඒකට කියන්නේ දෝමනස් වේදනා කියලා. ඒකට උපේක්ෂා වේදනා කියන්නේ මඳහත් වේදනා, කායට දැනෙන සිතට දැනුණත් දෙකේම ඒ මැදහත් වේදනාවේ වෙනසක් නැහැ ඒක නිසා ඒකන කායික මානසික වශයෙන් බෙදන්නට අවශ්‍ය කමක් නැහැ එතකොට මේ වේදනාව ආකාර පහක් තියෙනවා සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ඛා සුඛී ආනන්ද වේදනා උත්සාමයා පරයයන ආනන්ද මම මේ වේදනාව හය ආකාරයෙන් විස්තර කරනවා ඒක තමයි අපිට මේදී සාමාන්‍ය ප්‍රයෝජනවත් වන්නේ. චක්ක සම්පස්සදා වේදනා, සෝත සම්පස්සදා වේදනා, ගහන සම්පස්සදා වේදනා, ජීව සම්පස්සදා වේදනා, කාය සම්පස්සදා වේදනා සහ මනෝ සම්පස්සදා වේදනා. චක්කු සම්පස්සදා වේදනා කියන්නේ චක්කු සම්පස්සේ නිසා හටගත් වේදනාව කියන එකයි. දැන් මේ ඇයිදන්නා කර්මජ රූප, ඉත්තුජ රූප, ආහාරජ රූප වගේ වචන කියනවා. කර්මජ රූප කියන්නේ කර්මයේ නිසා හටගත් රූප. ඉත්තුජ රූප කියන්නේ ඉත්තුන් නිසා හටගත් රූප. ආහාරජ රූප කියන්නේ ආහාර නිසා හටගත් රූප. ඒ වගේ තමයි මෙතන කියන්නේ. චක්කු සම්පස්සජා වේදනා. චක්කු සම්පස්සේ නිසා ඇතිවෙච්ච වේදනාවක් තියෙනවා. ඊළඟට සෝත සම්පස්සජා වේදනා සෝත සම්පස්සේ නිසා ඇති වෙන වේදනාවක් තියෙනවා. ගාහන සම්පස්සජා වේදනා, ඒ ගාහන සම්පස්සේ නිසා ඇති වෙන වේදනා අනිත් වචන විස්තර නොකරත් මේ හැටම තේරෙනවා. ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියන්නේ මොනවද කියලා. එතකොට පස්ස පච්චා වේදනා. පස්සේ නිසා වේදනාව ඇති වෙනවා. චක්කු සම්පස්ස පච්චයා, චක්කු සම්පස්ස වේදනා කියලා අපිට ඒක විග්‍රහ කරන්නට පුළුවන්. තවදුරටත් ඒක විශ්ලේෂණය කරලා බලන්නට පුළුවන්. චක්කු සම්පස්සේ නිසා චක්කු සංපස්සජා වේදනාව ඇති වෙනවා කියන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ පස්සපච්චා වේදනා කියන එක අපි මේක මේ විග්‍රහ කරලා ටිකක් විශ්ලේෂණය කරලා බැලීමක් මේ කරන්නේ. එතකොට සෝත සම්පස්සේ නිසා සෝත සංපස්සජා වේදනාව ඇති වෙනවා. ගහන සංපස්සේ නිසා ගහන සංපස්සජා වේදනාව ඇති වෙනවා. අනිත්යෙන් දැනගත් එහෙමයි. ජීවා සංපස්සේ නිසා ජීවා සංපස්සජා වේදනාව කාය සංපස්සේ නිසා කාය සංපස්සජා වේදනාව සහ මනෝ සංපස්සේ නිසා මනෝ සංපස්සජා වේදනාව පහළ වෙනවා එතකොට ඇහැට රූපයක් පෙනෙලා චක්කු විඥානේ ඇති වුණාට පස්සේ ඒකට කියන්නේ චක්කු සංපස්සේ කියලා. මේ චක්කු සංපස්සේ නිසා වේදනාවක් ඇති වෙනවා. ඒ චක්කු සංපස්සේ නිසා ඇතිවෙච්ච වේදනාව වේදනාවක් වෙන ඒකට නම් කරනවා. අපි ඒක පරිණත් ඒක කියනවා. විශේෂයෙන්ම මම කරන වගේ බලාපොරොත්තු වෙන විශේෂ

Simulation, biggest heritage village station near the Western Hadapan, Dr. Pamir, Ankara Formation Defense. Until today, Ankara Formation is supported to the International Sarajin to the number one, Sarajin to the number one. මේ ජීවිතේ සංසුනා කාර්ය සංසුනා කාර්ය සංසුනා පිළිබඳ ආදී කමින් පිළිබඳ රත්න විශ්වාස දුරු කරගන්න නිසා අදිෂ්ඨාන අවබෝධ කරගන්න බවතමයි ප්‍රකටව ගන්න. දොස්තර කෙසේකත් පිළිබඳ සම්පාදනය අවබෝධ කරගන්න ඕනේ. ඒවායින් කාර්යය අනුමත දෙවියන් දක්වන දකින්නත් පුළුවන්. එනම් දකින්න අදක් සිදුවේ. ලක්ෂිකය ඒ නිසා පරිසම් පාදමයන් ගමන ලෝකයෙන් ගමන සම්සෝ මේ ප්‍රතිමයේ කෙරේ නම් සත්‍යශලා ප්‍රෝජෙක්ට් අම්ම මනුෂ්‍යා ඉන්නුන් කටපාඩම් වල ප්‍රෝග්‍රෑම් සමාජ පත්‍යාපස්සෝ පස්සම්පජාවේ නුතුන් කරුණේක සමාධි සංස්කෘතිය වල පස්සම සාධනය කරන තුරු සම්මාන ඒතකොට සලාතුන් කියන එකේ තේරීම යනවා පස්වෙනි පස්වෙනි දොලට සම්බන්ධව කතා කරමු. මේ සක්කසම පස්සෝ සෝත සම්පස්සෝ ධම් සම්පස්සෝ මුවා සම්පස්සකා සම්පස්සමන සම්පස්සකවන් පස්සෝ උදස්සාතුනි සත්පුරුෂයන් පස්සේ කියනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සත්පුරුෂයේ පටිච්චේරීතේ චෝත්පජ්ජති සත්පුරුෂයන් පුඤ්ඤං සම්ලපේ සත්පුරුෂයන් පස්සේ කියනවාගේ පන්සෝ පන්සෝ පටිච්ච සම්බේ චෝත්පජ්ජති සෝතේනමන පුඤ්ඤං සම්ලපේ සෝතසං පස්සෝ ධම්මං චපටිච්ච ධම්මේ සෝතප්පජ්ජති ධම්මං පුඤ්ඤං සම්ලපේ ධම්මං සම්පස්සෝ ආදී වශයෙන් වක්තනවා එහෙනම් කියනවා හිතට හිතට පස්සේ අපේ සිත තුළින් හඳුනා ගැනීමක් ඇති වෙනවා මේක ප්‍රිය රූපයක් කියලා. දැන් උදාහරණයකට අපි ගමු පිරිමි කෙනෙක් හෝ ගැහැණු කෙනෙක් අපි දකිනවායි කියලා විරුද්ධ පාක්ෂික කෙනෙක්. එතකොට ඇහැට රූපේ දකිනකොටම අර මන පිරිමි කෙනෙක් කියලා හඳුනා ගන්න පුද්ගලයා සම්පූර්ණ සංඥාවේ මුලාවටපත් වෙනවා මෙතන පිරිමියෙක් ඉන්නවා සත්‍යයක් ඉන්නවා කියලා. මොකද අර මතු පිටින් කුංචි සමක් තියෙනවා ඒ සමින්නේ ශරීරය වැහිලා තියෙනවා. මේ සමින් වැසී තියෙන ස්වરૂපයේ තුලින් සම්පූර්ණයෙන්ම සත්‍යය මුලාවටපත් වෙනවා. මෙතන සත්‍ය කියන්නේ පුත්තජන ලෝකයේ සිටින පත්‍යව සහ පහළ පහළ මාර්ගඵලලාභී ආර්ය සත්‍ය. එතකොට මෙතෙන්දී අර සමේ තියෙන ඒ මතු පිට තියෙන සියුම් ස්වરૂපේ අයින් කළා නම් එතන තියෙන තනිකර මස් පර්වතයක් වගේ නැත්නම් මෙතන තියෙන ධාතු පර්වතයක් වගේ නැත්නම් මෙතන මහා තියෙන කුණප කොටස ගොඩක් ආදී වශයෙන් දැක්සනේ ගන්න. ඉතින් ඒක සාමාන්‍ය කෙනෙකුට දකින්න බෑ අර මතු පිටින් හැම වහලා තියෙන ඒ වැසීම නිසා මුලාවටපත් වෙනවා මේ මුලාව සංඥාව තුළින් සිදුවන ක්‍රියාදාමය ඒ සංඥාව තුළින් සිදුවන මුලාව ඇතිවීමට තනිකරම මේකේ නොදන්නාකම තිබෙන්න ඕන ඒකේ තියෙන යථාර්ථයේ යථාපරිදි දකින්නට අපෝසත් භාවය නොහැකිකම තිබෙන්න ඕන මේ යථාර්ථයේ දකින්නට නොහැකිකමද කියන්නේ නොදන්නාකම හෙවත් අවිද්‍යාව කියලා එතකොට මේ අවිද්‍යාව තිබෙන තාක්කල් කෙනෙකුගේ සිත තුළ අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරන ඒ තාක්කල් මේ සංඥාදී මුලාවණේක ස්වභාවික වශයෙන් සිදේ. කැමැති වුණත් අකමැති වුණත් එහෙම මුලාවට පත් වෙනවා. ගෑණියක් දකින මිනිහෙකුටත් මෙතන ගෑණියක් ඉන්නවා කියන මුලාවට පත් වෙනවා මතු පිට මේ තියෙන සියලු ස්වરૂපේ නිසා. ඔය සමගලවල පැත්තකින් තියුවනම් එහෙම ඇතුලේ තියෙන කිසිම කොටසක ගැහණියක් නෙවෙයි කියන දක්නට දෙයක්වත් නෑ. තියෙන ලස්සනක් කියලා දක්නට දෙයක්වත් නෑ. ඇලුම් කරන්න දෙයක්වත් මොකක්වත් නෑ. නමුත් අර මිනිස්සු ලෝක සත්‍ය සාමාන්‍ය මුලාවටපත් වෙනවා. මෙන්න මේ සංඥා මුලාව නිසා අපි ඒක හොඳයි හොඳයි ලස්සනයි ලස්සනයි ගැහණියක් නෙවෙයි ඒක මම සත්‍යකාදී වශයෙන් ග්‍රහණය කරනවා. ඒ සංඥාව ඇතිවීමට ප්‍රධානම හේතුවක් වූයේ අවිද්‍යාව. නොදස්කම්. අවිද්‍යාව තිබෙන නිසා මේ සංඥාවේ මුලාවට ඇතිවත් වෙනවා මේ සංඥා මුලාවට කියන්නේ සංඥා විපල්ලාස කියලා බුදුහාමුදුරුවෝ. විපල්ලාස කියන්නේ වැරදි විපරීත සංඥා. ඇත්ත නෙවෙයි. බුදුහාමුදුරු සංඥා ගැන කතා කරනකොට කියන්නේ මරීචික උපමා සංඥා කියන්නේ සංඥා කියන්නේ මානේ මිරිගුවක් කියලානේ. සත්‍ය වශයෙන්ම මිරිගුවක් නෑ. නමුත් මිරිගොක් කියලා තියෙනවා කියලා පේනවා. මිරිග කියන්නේ අර ඈත වතුර තියෙනවා වගේ තියෙන එකනේ අවුරු පායන වෙලාවට. ඒතකොට සත්‍ය වශයෙන් වතුර නැහැ. නමුත් වතුරක් තියෙනවා කියලා අපිට දැක්සනේ වෙනවා පේනවා. ඉතින් මෝනම් රැවටිලා දුවනවා කියලා ওই සාහිත්‍ය පොත්වල දක්වලා තියෙනවා මිරිගොක් පස්සේ. මොලේ තියෙන මිනිස්සු නම් දුවන්නේත් නැහැ. එතන මොලේ වතුර තියෙනවා කියලා දක්වන්නේත් නැහැ. මේ මෝන්සේ තමයි සාමාන්‍ය ලෝක සත්‍ය සංඥාවට රැවටෙන්නේ. එතකොට සත්‍ය වශයෙන් නැති දෙයක් ඇති ලෙසින් පෙන්වලා ලෝක සත්‍ය මුලා කරන මේ සංඥාවේ තියෙන ස්වરૂපය මත ඒ හඳුනාගත් අරමුණ ප්‍රසාස්වාද කරන්නත් පුළුවන් අරමුණ කෙරෙහි ගැටෙන්නත් පුළුවන් අරමුණ කෙරෙහි විවිධාකාර වේදනා ඇති වෙන්නත් පුළුවන්. ඒකෝට මෙතන පස්සේ නිසා වේදනාව ඇති වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළාට සත්‍ය වශයෙන් මේ පස්සේ නිසාම නෙවෙයි මේ වේදනාව ගෙන දෙන්නේ අවිද්‍යාව පසුපසින් ක්‍රියාත්මක වෙන නිසා. මම මේ චක්ක සම්පස්සේ ගැන කතා කරන්නේ කාය සම්පස්සේ ගැන කතා කරනකොට වෙනම අපිට කරුණු කියන්න තියෙනවා. චක්කු සෝත ගහන දිව්වා. ඔය ඕන එකකට මේක අදාළයි. එතකොට අපි ඒ දැකපු ප්‍රිය රූපයන අපි දැන් ලස්සනයි හොඳයි කියලා හිතනකොට ඒක පිළිබඳ සුඛය ගෙන දෙන සුඛාස්වාදයක් ගෙන දෙන වේදනාවක් ගෙන දෙන සුඛ වේදනාවක්. මේ රූපේම දකිනවනම් ඔහුගේ හෝ ඇයගේ සතුරු කෙනෙක් එතන සිටින ඒ රූපේ දැක්කහම උට සුඛ වේදනාවක් නෙවෙයි ගෙන දෙන්නේ දුක් වේදනාවක්. මේ රූපේම දකිනවා නම් මා අර කලින් කියපු සංඥා මුලාව අයින් කරපු කෙනෙක්. එයාට ඒ සංඥාවේ මුලාවක් ඇති වෙන්නේ සංඥාවේ මුලා වෙන්නේ. ඔහු ඉතින් දැක්ක දේ දැකීම මාත්‍රයෙන්ම නවතිනවා පස්සේ ඇතුණා පස්සේ පස්සේම නැතරිනවා. ඊට පස්සේ එයා සම්බන්ධ වේදනාව එන්නේ නැහැ, තණ්හා එන්නේ නැහැ මොනම ධර්මයක්වත් එන්නේ. ඒකෝට පැහැදිලිවම ඒකෙන්ම තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තියෙන්න ඕනේ. මේ පස්සපච්චා වේදනාව කියුවට පස්සේ නිසාම නෙවෙයි වේදනාව ජනිත කර දෙන්නේ කියලා. පස්සේ නැත්තම් වේදනාව ගෙන දෙන්නට බෑ. ඒක නිසා පස්සපච්චා වේදනාව කියලා නිවාකෙන්න කියවේ යුතුයි. නමුත් පස්සේ නිසාම නෙවෙයි වේදනාව ගෙන දෙන්නේ. එතකොට අපි දකින්න ලද රූපය විවිධාකාරයෙන් සංඥා මුලාවකට පත් වෙලා සංඥාවෙන් හඳුනා ගන්න. ඒ සංඥා මුලාවට පත් වීමට අවිද්‍යාව ප්‍රධාන වශයෙන් හේතු වුණා. අවිද්‍යාව හේතුලා විවිධාකාර සංඥා තුලින් අපි හඳුනා ගැනීමට තවත් කරුණු රාශියක් හේතු ඒ කියන්නේ ඒ අපේ හිතේ තියෙන ස්වરૂපය බොහෝ විට බලපාන සංඥාවෙන් හඳුනා ගන්න. අපි ඉතා ප්‍රිය කරන කෙනෙක් වුණත් අපිට ගොඩාක් සදට සදට මේ කරා ගිහිල්ලා කෝපයෙන් ඉන්න කෙනෙක් වෙන්න වෙලාවක තියෙනවා. තමන් ප්‍රිය කෙනෙක් ළඟට ආවත් එයාටත් ඕන නම් බැඳලා යන්න පුළුවන්. එයා කෙරෙහිවත් ඉන්නේ හොඳයි කියන සංඥාව. මොකද අර හිතේ ස්වરૂපේ බලපාන. ඊළඟට අපේ අතීතයේ තියෙන අත්දැකීම් බලපාන. බොහෝ විට කෙනෙක් නම් දැක්කේ යා පිළියා හා සම්බන්ධ වූ අතීත සම්බන්ධතාවයන් අතීතයේ අත්දැකීම් බලපාන. හොඳක් කළාද නරක කළාද ආදරය කළාද තරහ වුණාද ආදී විවිධ දේවල්. සමහරට අද හොඳින් ඉන්න යාළුවෝ වශයෙන් ඉන්න අය හිත වෙනකොට පෙන්වන්න බැරි පරම හතරම් බාටපත් වෙනවා. එහෙම අවස්ථා ඕන තරම් තියෙනවා. එතකොට ඒ සංඥාව විවිධාකාරයෙන් ඇති වෙන්නටත් විවිධ හේතු තියෙනවා. මේවත් එතකොට වේදනාව ඇති කර දීන්නේ හේතුයි. ඒ පස්සේ පමණක් නෙවෙයි. ඊළඟට ඒ සංඥාව ඇති කර දීමට තමන්ගේ ප්‍රඥාවේ මට්ටම බලපාන. දැන් ඊතුම ඇහැට ලස්සන රූපයක් දැක්කා. දකින්නකොටම අපි දුම විදර්ශනා භාවනාවක් කරලා හිත දියුණු කරලා කියන කෙනා මෙයා දකිනවා මේවා නිට්ටයයි මේවා දුක්ඛයි මේවා අනාත්මයි මේවා අසුභයි ඒ විදිහට දකිනවා නැත්තම් එයා දකිනවා මෙතන මොකද්ද මේ නාම ධර්මයක් ඇති වෙලා නැති වෙලා යන එකනේ තියෙන වෙන මොකක්වත් නැහැ මේක ඇල්ලන්න දෙයක් නැහැනේ කියලා එහෙම දකිනකොට එයාට ඇති වෙන වේදනාවට හොඳ ලස්සන අරමුණ වුණාට සුඛ වේදනාවක් නෙවෙයි උපේක්ෂිත වේදනාවක් මඳහත් වේදනාවක්. නිසා විවිධ හේතු තියෙනවා වේදනාව ඇතිවීම සඳහා. ඒන් ප්‍රධාන හේතුව වූයේ පස්සේ. ඒක නිසායි පස්සපච්චා වේදනාව කියන්නේ. එතකොට පස්සේ නිසා චක්ක සම්පස්සේ නිසා චක්ක සම්පස්සජ වේදනාවක් ඇති වෙනවා. දැන් අර මම කලින් වේදනාවේ ප්‍රභේද කතා කරනකොට කීවා දුක්ඛ දුක්ඛ මඳහත් කියලා වේදනාව තුන් ආකාරයකට බෙදන්නට පුළුවන් කියලා. එතකොට චක්කු සම්පස්සේ නිසා සුඛ වේදනාවක් ගැන දෙන්නත් පුළුවන්. චක්කු සම්පස්සේ නිසා දුක් වේදනාවක් ගැන දෙන්නත් පුළුවන්. චක්කු සම්පස්සේ නිසා මඳහත් වේදනාවක් ගැන දෙන්නත් පුළුවන්. එතකොට පස්සපච්චා වේදනා කියනකොට චක්කු සම්පස්සපච්චා චක්කු සම්පස්සපච්චා චක්කු සම්පස්සජා වේදනා කියන එක තවත් අපිට එහාට බෙදන්නට පුළුවන් සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන්. එතකොට ඒ විදිහට අනිත් ඉන්ද්‍රියන්ටත් සෝත සංපස්සජා වේදනාවේ තියෙන ප්‍රභේද තුනක්. දුකයක් වෙන්නට පුළුවන්, දුක්ඛයක් වෙන්නට පුළුවන්, උපේක්ෂාවක් වෙන්නට පුළුවන්. අනිත් ඉන්ද්‍රියන්ටත් ඒ ආකාරයෙන් කොටස් තුන බැගින් තියෙනවා. මේ කොටස් හයේ තුනක් ආපහු 18ක් වෙනවා. අපි මේක ප්‍රථමයෙන් අර අට්ඨාරස මනෝපවිචාර කියලා පොතක් දුන්නේ මේ ඒක තමයි මේ වේදනාවේ ප්‍රභේද විස්තර කරන ධර්මදේශනාව තමයි ඉදී අපි ඉදිරිපත් කරන්නේ. එතකොට මේකත් බුදුහාමුදුරුවෝ කියන අටහට සම්පීකෝ ආනන්ද වේදනා උත්තරම යන පරියායන මම ආනන්ද මේ වේදනාව 18 ආකාරයකින් කියනවා ඒක. දැන් මේ වේදනාවම දැන් ওই 18 ආකාර වේදනාවම තමන් සතු දේවල් තමන්ගේ අධ්‍යාත්මික වශයෙන් සහ බාහිර මේ තමන්ගෙන් පරිබාහිර දේවල් වශයෙන් ආකාර දෙකකින් බෙදුවොත් 36ක් වෙනවා. මේකම අතීතයේ දැකපු ඒවා, දැන් දකින ඒවා, අනාගතයේ දකින්නට යන ඒවා වශයෙන් අතීත අනාගත පච්චුප්පන්න වශයෙන්. අතීත වශයෙන් අනාගත වශයෙන් වර්තමාන වශයෙන්. 36 ඒවා තුනක් 108ක් වෙනවා. මේ විදිහට වේදනාවේ විවිධ ප්‍රභේද තියෙනවා. එතකොට පස්සපච්චා වේදනා කියනකොට අපිට තේරුම් ගන්න පුළුවන් නම් මේ කියන ලද වේදනා ප්‍රභේද අතරින් මොන වේදනාවක්ද මෙහිදී ඇතිවුනේ කියන එක. එතකොට ওই පටිච්චසමුප්පාද ධර්මයන් ක්‍රියාත්මක වුණේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව තේරුම් ගන්නට පුළුවන්. ඉතින් පස්සපච්චා වේදනා කියන එක මතක තබා ගැනීම නෙවෙයි අවශ්‍ය වන්නේ. ඒ නිෂ්පර්ශය තුළින් කුයි කුයි විදිහටද වේදනාව සමාගයේ සංකාණය තුළ ජනිත වන්නේ කියන කාරණාවයි තේරුම් ගත යුතුයි. ඊළඟට මේ වේදනාවේ ස්වરૂපයක් තේරුම් ගන්නට නම් මොකද්ද මේ වේදනාව? මොකක් පිළිබඳවද මේ වේදනාව ඇති වෙන්නේ කියලා. තණ්හා කියන කැලලක් කියලා මේක අපි කියන්නේ. එතකොට වේදනා පත්‍ය තණ්හා කියලා කියන වේදනාව නිසා තණ්හාවක් ඇති වෙනවා. මෙතනත් වේදනාව කියන එක විවිධාකාර වෙනකොට තණ්හාව විවිධාකාර වෙනවා. තණ්හාව ප්‍රධාන වශයෙන් කොටස් හයකට බෙදලායි දක්වන්නේ. රූප පිළිබඳ තණ්හාවක් ඇති වෙන්නත් පුළුවන්. ශබ්ද පිළිබඳ තණ්හාවක් ඇති වෙනවා. රූප ශබ්ද, රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටම්බ තණ්හා, තණ්හා සහ ධම්ම තණ්හා කියලා තණ්හාවේ කොටස් හයක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, කායයෙන් ස්පර්ශ වලට කියන්නේ පොට්ටම්බ කියලා. ඒවා සහ මනස දැනන විවිධ ධර්ම ධම්ම. මේ සංඥාවත් විවිධාකාරයෙන් අපිට බෙදන්න පුළුවන් ආධ්‍යාත්මික වශයෙන් බෙදන්න පුළුවන් බාහිර වශයෙන් බෙදන්නත් පුළුවන් අතීත වශයෙන් අනාගත වශයෙන් වර්තමාන වශයෙන් බෙදන්නත් පුළුවන් ওই විවිධ විවිධ විදිහට ඒ තණ්හා ප්‍රභේදගත කරලා බුදුහමඳු දක්වපු අවස්ථා තිබෙනවා එම නිසා අර වේදනාව තුළින් තණ්හාව ගෙන දෙන්නේ කොහොමද කියන කාරණාව තේරුම් ගන්නකොට මොන මොන තණ්හාවල් කුමන කුමන අවස්ථාවලදී කොයි කොයි ආකාරයෙන් ඇති වෙනවද කියන කාරණාව Tamanටම පැහැදිලිව පේනෙන්න ඕන. පොතේ තියෙන කාරණාව මතක තබා ගැනීම නෙවෙයි මම මේ මුලදීම කිව්වා මේ පටිච්චසමුප්පාද ධර්මය කියන්නේ තමන් තමන් ගැනම කියන කතාවක් කියලා. සත්‍යයක් සම්මුති වශයෙන් කතා කරනවා අපි කියනවා සත්‍යයක් කියලා සත්‍යයක් නැවත නැවත මෙරි මෙරි උපදී උපදී කොහොමද සංසාරේ පුරා ගමන් කරන්නේ ඒ වගේම මේ නැවත නැවත ඉපදී ඉපදී ගමන් කරන ආකාරය නතරවන්නේ කොහොමද කියන එක තමයි පටිච්චසමුප්පාදයෙන් විස්තර වෙන්නේ එතකොට මේ පටිච්චසමුප්පාදය කියන්නේ තමන් තමන් ගැනම කියන කතාවක් ලෝකේ සත්‍යෝ පැත්තකට තියුවොත් එතකොට තමන්ගේම සිත තුළ යම් යම් ධර්මතාවයන් ක්‍රියාත්මක වන්නේ කොහොමද? කය ඇතුලේ යම් යම් ධර්මතාවයන් ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන එකයි මේකෙන් විස්තර වන්නේ. ඒක නිසා මේක ප්‍රායෝගික වශයෙන් දකින්නට නම් ඒක ඒ විදිහට ප්‍රායෝගික සිදුවන ක්‍රියාදාමයේ තමම අත්දැකිය යුතු වෙනවා. ඒකට පස්ස පත්‍යාවේ වේදනා වේදනා පත්‍යා තණ්හා. වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා. මෙතෙන්දි තියෙනවා වේදනාවම නෙවෙයි තණ්හාව ඇතිවීමට ප්‍රධානතම කාරණා. නමුත් වේදනාව නිසා තමයි තණ්හාව ඇති වෙන්නේ. දැන් මං කියවා වේදනාවේ ප්‍රභේද තුනක් තියෙනවා කියලා ප්‍රධාන වශයෙන් සුඛ දුක්ඛ උපේක්ෂා. සුඛ වේදනාවට තණ්හාවක් ඇති වෙනවා කියපුවාම ඕන කෙනෙකුට තේරෙනවා. වේදනාව පත්‍ය තණ්හා සුඛ වේදනාව නිසා තණ්හාවක් ඇති වෙනවා කිව්වහම ඒක ගැන කිසිම ගැටලුවක් නැහැ. ඕනෑම කෙනෙක් ඉතින් දන්නවා සැපේට කවුරුත් කැමති නේ ආශාවක් කරනවා නේ කියලා. ඇති දුක් වේදනාවට තණ්හාවක් ඇති වෙන්නේ කොහොමද? මඳහත් වේදනාවට තණ්හාවක් ඇති වෙන්නේ කොහොමද? Tamange සිත තුළ මේක සිදුවන්නේ කොහොමද කියලා දකින්නට ඕන බලන්නට ඕන. බොහෝ විට සමහර අවස්ථාවලදී දුක් වේදනාවටත් ඇලුම් කරන අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම කාම ක්‍රියාවන් නිරත වෙන ලෝක සත්‍යෝ සමහර අවස්ථාවලදී දුක් වේදනා විඳිනවා නමුත් ඒ දුක් වේදනාවට ඒකයි කැමති. ඒ දුක් වේදනා විඳින්නට කැමති. ඒ ඒ කාමකාස්වාදය තුළින් යම් යම් පසුව ඇති වෙන දුක් වේදනා ඒ දුක් වේදනා වුණත් ලැබීමට කැමති. ඒ වගේම රහමෙර බණාය වැනි අය ඉන්නවා. ඒ තුළින් ඊට පසුව එදා දීර්ඝා දීපදාට පසුව පවා පසුදා පවා අතිශයින් දුක් වේදනා ඇති වෙනවා. නමුත් ඒ දුක් වේදනා වුණ වඳින්නට කැමති. ওই මනෝවිද්‍යාත්මක පොත්වල තියෙනවා. කාමක ක්‍රියාවන් නියතට වෙන අය සමහර විට ලොකු දෙයක් අරගෙන ඔළුවට ගහනවා අනිත් එක්කෙනා. ඒ වේදනාව වෙනත් එඳිනවා ඒ වෙලාවේ සතුටකින් කියලා දක්වලා තියෙනවා මම එහෙම කියලා තියෙනවා. ඒ කියන්නේ දුක් වේදනාවට ප්‍රිය කරන ආශා කරන අවස්ථාවක් අවස්ථාවක් නැතුව නෙවෙයි තියෙන්නේ. ඊට වඩා මෙතන තියෙන කාරණාව දුක් වේදනාවට ආශා කරනවා කියන්නේ සුඛ වේදනාව ලැබීමට ආශා කරන එක. දුක් වේදනාවට ගැටෙන්නේ සත්‍ය වශයෙන්ම. දුක් වේදනාව කෙරේ ගැටෙනවා ආශා කරන්නේ. දුක් වේදනාව කෙරේ ගැටෙන්නේ සුඛ වේදනාවට තියෙන ආශාව නිසා. සැපය විඳින්නට ආශා කරනවා ඒක නිසා දුක විඳින්නට කැමති නැහැ. එතන ඒක තියෙන්නේ. ඉතින් සැපේ විඳින්නට කැමති නැත්නම් දුක්ඛය ආවයි කියලා ගණන් ගන්න. එතකොට එතනින් දැක්වෙන්නේ දුක් වේදනාවටත් ආසාවක් ඇති වෙන්නේ සුඛ වේදනාවට තියෙන ආසාව නිසා කියලා. ඊළඟට උපේක්ෂා වේදනාවටත් ආසාවක් ඇති වෙනවා මිනිසුන්ගේ සිත්වල. අපි හිතන දුක් වේදනාවක් බරපතල කායික දුකක් උදාහරණ දෙනවා කායික දුක් වේදනාවක් විඳ විඳා විඳ විඳා ඉන්න ඒ මනුස්සයා දුක් වේදනාව විඳින්න කැමති නැහැ. සැපේ විඳින්නයි කැමති. ඒක නිසා දුක් වේදනාව නැති කරගන්නයි ඕන වෙන්නේ. ඒකටයි ආශා කරන්නේ. දුක් වේදනාව නැති කරගන්නටත් ආසාවක් ඇති වෙනවා. එතකොට දැන් දුක් වේදනාව නැති වෙච්ච ගමන්ම සැප වේදනාවක් නෙවෙයි ලැබෙන්නේ මඳහත් වේදනාව. එතකොට මේකත් ඇති කියලා. ඒ කියන්නේ සැපේ නෙවෙයි දුකට වඩා ඉතින් සැපයක්වත් නැති මඳහත් වේදනාවක් ඇති කියන හැඟීම ලෝක සත්‍යයේ සිත තුළ ප්‍රයත්න කරනවා. ඒක නිසා උපේක්ෂා මඳහත් වේදනාවට යම් කිසි ආකාරයක ඇලීමක් තිබෙනවා. ඒ සාමාන්‍ය දිනදා ජීවිතේ ඊට එහා කක්ක තියෙනවා. ඔය භාවනාවෙන් එන උපේක්ෂා වේදනා තියෙනවා සාන්ත උපේක්ෂා වේදනා. ඔය හතරවෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානෙන් පස්සේ උපේක්ෂා වේදනා තියෙනවා. එතකොට ඒවට තදින්ම හැලෙනවා බොහෝ දෙනෙක්. ඒවට කියන්නේ ඥාන නිකන්තිය කියලා. ඒවට ඇලිලා බැඳිලා ඒක උපාදාන කරගෙන කටයුතු කරන අය ලෝකෙ සිටිනවා. ඒකම තමයි ආඥය කියලා ග්‍රහණය කරන අය සිටිනවා. ඒ විදිහට ඒ උපේක්ෂා වේදනාවට ඇලුම් කරන අවස්ථා අනන්තවත් තිබෙනවා. ඒකට සුඛ වේදනාවටත් ඇලෙනවා, උපේක්ෂා වේදනාවටත් ඇලෙනවා, දුක්ඛ වේදනාව නැති කිරීමටත් ආශාවක් ඇති වෙනවා. ඇලෙනවා කියන්නේ ආශාව. දුක්ඛ වේදනාව නැති කිරීමටත් ආශාවක් ඇති වෙනවා. ඒ වගේම සුඛ වේදනා ලැබීමට තියෙන ආශාව නිසා දුක් වේදනාවක් ගැටෙන දුක් වේදනාවට ගැටෙන බැවින් දුක් වේදනාව ඒකට ආශාවක් ඇති වෙනවා කියලායි දක්වන්නේ. මේ විදිහට වේදනා පච්චා තණ්හා වේදනාව තුළින් තණ්හාව ඇති වෙනවා කියන කාරණාව තේරුම් ගන්නට ඕනේ. එතකොට චක්ක සංපස්සජා වේදනා තුළින් රූප තණ්හා ඇතිවන්නේ. ඇහැට පෙනෙන රූපයක් දැක්කාට පසු ඇති වෙන්නේ ධක්තු සංපස්සජා වේදනා. එතකොට ඒ වේදනාව ධක්තු සංපස්සේ නිසා ඇති වෙන්නේ රූපයේ පිළිඹෙන් රූපයට ආශා කරනවා. සෞත සංපස්සේ ශබ්දය නිසා යම්කිසි සුඛ වේදනාවක් ලැබෙනවනම් එතකොට ඒ ශබ්දේ නිසා ඒ සුඛ වේදනාව ගෙන දෙන බැවින් ශබ්දයට ආශා කරනවා. ඊළඟට ගඳ සුවඳ තුළින් රසයක් ආස්වාදයක් ගෙන දෙනවා නම් ඒ ගඳ සුවඳට ආසා කරනවා. දිවේ දිව තුළින් ඇති වෙන රසයට ඒ රසයට ආසා කරන්නේ එතකොට රස වේදනාව නිසා. මේ විදිහට අනිත්‍ය ස්පර්ශවලට කායද දැන ස්පර්ශ තුළින් යම් කිසි සුඛයක් ආස්වාදයක් ලැබෙනවා නම් ඒ සැපය ආස්වාදයේ ගෙන දෙන අරමුණු මොකක් වුණත් ඒකට ඇලෙනවා. ඒකට ආශා කරනවා. ඒ වගේම තමයි මනසට යම් මානසික වේදනාවක් ගෙන දෙන ගන්ධයක් තියෙනවා නම් ඒ දෙයට අවශ්‍ය කරන සාමාන්‍ය ලෝක සත්‍යයේ ස්වરૂපයකයි. දැන් අපි කියවා මේකේ තියෙන ගැඹුරු කාරණාව වේදනාව කියුවාට පස්ව කතා කරන්න කියලා. පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා කියන කොටස් දෙක තමයි මේ කයිල අදාළ වෙලා අදාළ කරලා වෙනින් වශයෙන් කතා කරන්නේ. එතකොට අපි කියවා චක්කු සංපස්සේ නිසා රූප සංඥාවක් ඇති වෙනවා රූප සංඥාව තුළින් ඒ රූපය පිළිබඳ දකිනුලද රූපය තුළ ගඳ වේදනාවක් ඇති වෙනවා ඊට පස්සේ වේදනාව නිසා සංඥාවක් ඇති වෙනවා කියන කාරණා සාමාන්‍යයෙන් ලෝකයේ සිටින සත්‍යෝ සිතන්නේ තමන් ආශා කරන්නේ ඇහැට දැකන ලද රූපයට කියලා කියන්නේ අපි නෝ ඈත රූපයක් දැක්කා ගැහණියෙක් මිනිහෙක් දැක්කා මිනිහෙක් ගැහණියක් දැක්කා කියලා එතම සාමාන්‍ය ඕන කෙනෙකුට තේරෙනවා නේ එහෙම කිව්වා. එතකොට හිතන්නේ තමන් මේ ගැහණිට ආශා කරනවා තමන් මේ මිනිහට ආශා කරනවා කියලා. සත්‍ය ඒක නෙවෙයි. තමන්ගේ සිත තුළ තියෙන සුඛ වේදනාවටයි ආශා කරන්නේ. ඒ සුඛ වේදනාව ඇති උනේ නැත්නම් අර ඒ වේදනාව ඇති කර දීමට හේතු රූපයට කවුරුත් ඇහෙන්නේ. දැන් සුඛ වේදනාවක් ගෙන දෙන්නේ නැති රූපයකට කවුරුත් ආශා කරන්නේ. ඇලෙන්නේ. Taman ඇලෙන්නේ Tamanගේම සුඛ වේදනාවට. මේක තේරුම් ගන්නට ලෝක සත්‍යයට බෑ. ඒක නිසා කාමය ගැන කතා කරනකොට පංචකාම කියන්නේ පහක් දෙනකෝ ඒ කෑම නැහැ කරන ආශය දිවසාවිදේ මනස ඒ පහ ඒ දෙනා ඒ පස් දෙනාගේ කෑමට තමයි පංචකාම කියන්නේ එතකොට ඇහැට රූප කනට ශබ්ද නාසයට ගන්ධ සුවඳ දිවට රස කායට ස්පර්ශ. ඉතින් මේ පංචකාමයට ඇලෙනවා කියලා තමයි බොහෝ සත්‍යෝ කල්පනා කරන්නේ. නොදන්න අය එහෙමයි සිතන. ඇහැට රූපයක් දැක්කාට පස්සේ අපි රූපයට ඇලෙනවා නම් ඇලෙන්නේ ඒ රූපය තුළින් Tamanට සුඛාස්වාදයක් ගෙන දෙන නිසා. මේ සුඛාස්වාදේ ඒ අවස්ථාවේදී නැති වුණොත් එහෙම ඒ රූපයට ඇලෙන්නේ. සමහර විට අද මේ වෙලාවේ ආස්වාද කර කර ඇලෙන රූපේ තමයි තව ටික වෙලාවකදී ගැටිලා බැනලා කහලා කටයුතු කරන අවස්ථාවක් එන්නට තියෙනවා. ඒ රූපේ තුලින් ගෙනත් දෙනවා නම් තණ්හාවක් හැම වෙලාවෙම රූපේ තුලින් තණ්හාව ගෙන දෙන්නට ඕනේ. එහෙම ගෙන දෙන්නේ එකම රූපයේ දැක සමහර තණ්හාව ඊට පස්සේ සමහර ද්වේෂය සමහරට මදහත් වේදනා සමහරට කරුණා ඕන එකක් තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ තමන් මේ ඇලෙන්නේ තමන්ගේම වේදනාවට. සද්දේට යම් කිසි කෙනෙක් ඇලුම් කරනවා නම් ඒ සද්දේට නෙවෙයි ඇලුම් කරන්නේ සද්දය තුළින් තමන්ට ලැබෙන ආස්වාදය. තමන්ගේම සුඛ වේදනාවටයි මේ ඇදෙන්නේ. ගන්ධ සුවඳට යම් කිසි කෙනෙක් ඇලෙනවා නම් මේ ගන්ධ සුවඳට නෙවෙයි ඇලෙන්නේ තණ්හාව ඇති වෙන්නේ තමාගේම ඒ ගන්ධ සුවඳ පිළිබඳ ඇති වෙන වේදනාවට. ඒ වගේම තමයි මේ දිවට දැනෙන ප්‍රශ්න. හිතනවා මේ කන කෑම වලට බොන බීම වලට අපි ඇලෙනවා කියලා. තමන්ගේ සිත තුළ ඒවා දිවේ ගෑවනාට පස්සේ ආස්වාද ධර්මක ආස්වාදයක් ගැන දෙන ආකාරයේ රසයක් නම් ඇති වුණේ. ඉතින් ඒ රසයට ඇලෙන නිසා වේදන ඒ සුඛාස්වාදයට ඇලෙන නිසා ඒ රසයේ ගෙන දෙන දෙයටත් ඇලෙනවා. ඒක ඒ වගේ තමයි කායට දෙන ස්පර්ශ කායයට දැනෙන ස්පර්ශ තුලින් මොනවා හරි පණ ඇති හරි පණ නැති ඕන ස්පර්ශ. ඇඳ මෙට්ට කොට ඇතිලි වගේ දෙයක් හරි කන්න තියෙන දෙයක් හරි ඕන එකක් ස්පර්ශ වුණාම යම් කිසික ආස්වාදයක් ගෙන දෙනවා නම් ඒකට ආශා කරනවා. ඒ සුඛාස්වාදයට ආශා කරන පුද්ගලයා දන්නේ තමන් මේ තමන්ගේම සුඛයටයි ආශාද කරන්නේ කියලා. බාහිර අරමුණු ඒබලට මම ඇලෙනවා කියලා හිතගෙන බාහිර අරමුණු උපාදාන කරනවා. බාහිර අරමුණු අල්ලනවා. බාහිර අරමුණු අගය කරනවා. බාහිර අරමුණු ඊට පස්සේ ඉතින් නොඑක ආකාරයෙන් මේ තමන් අගය කරන්නේ අගය කරකලා වස්නා කර කර හොඳයි හොඳයි කිය කියා ලස්සනයි ලස්සනයි කිය කියා අල්ලනවා. මෙතන තමන්ගේ සිත තුළ ඇතිවන සුදු වේදනා ධර්මයක් ඇති වී නැති වී යාමත් මේ වේදනා ධර්මයේ පිළිබඳ සංනාසයිත චිත්ත සංස්කාර ධර්ම ඇතිවීමක් නැතිවීමක් හැර වෙන මොකක්වත් නැහැ. මේක නොදන්නා පුද්ගලයන්ට මුළු ලෝකයක් තියෙනවා අල්ලගන්න. රූපක් තියෙනවා ඇහැට තියෙන අල්ලන්නට, ශබ්දක් තියෙනවා අල්ලන්නට, ගන්ධ සුවඳක් තියෙනවා, දිවට තියෙන රසක් අනන්තව තියෙනවා, කායට දැනෙන විවිධ ස්පර්ශක් තියෙනවා, මනසට දැනෙන විවිධ දේවලුත් තියෙනවා. හිතන්නේ මේ විදිහට බාහිර ලෝකයක් අල්ලනවා කියලා. බාහිර කියනකොට තමන්ගේ ඇඟ වුණත් වෙන්නත් පුළුවන්. ඇහැට කියනවා තමන්ගේ ඇඟ ඒකට වුණත් ආශා කරන්න වෙන්න පුළුවන්. එතකොට සත්‍ය වශයෙන් තමන්ගේ නාම ධර්ම තමන්ගේ නාම ධර්ම වලින්ම අල්ලාගෙන කටයුතු කිරීමක් කියලා මෙතන තියෙන්නේ. වෙන දෙයක් මෙතන නැහැ කියලා හරියට අවබෝධය කියනවාට අල්ලන්නට ලෝකයක් නැහැ. ඇල්ලෙන්නෙත් නැහැ. ඒකට අල්ලන්නට උපාදාන කරන්න හැකියාවක් උකුත් නැහැ. මෙතන සුඛාස්වාදයේ ඇති වුණා දැන් ඇහැට පෙනෙන රූපේ ගම උදාහරණයට ඇහැට පෙනෙන රූපේ දැක්කා චක්කු විඥානය ඇති වුණා නැති වුණා එච්චරයි ඒකෙන් කරන්නේ රූපේ පිළිබඳ දැනීමක් ඇති කර දීම පමණයි විඥාණයෙන් කරන කාර්යය ඒකයි එයින් එහාට දෙයක් ඒකට කරන්න බෑ සංඥාව ආවා සංඥාවෙන් කරන්නේ හඳුනා ගන්න එක විතරයි. එයින් එහාට දෙයක් සංඥාවට කරන්නට හැකි කමන්නේ. හොඳට හරි නරකට හරි මුලා වෙන්නේ කොහොම හරි හඳුනාගත්ත එච්චරයි. සංඥාවේ වැඩි මොකද්ද? හඳුනා දෙන හඳුනා ගැනීමක් ඇති කරලා දීලා ඒක නැතිලා. සංඥාව ඇති වුණා නැති වුණා එච්චරයි. වේදනාවේ ස්වરૂපේ මොකද්ද? නිදීමක් ඇති කරලා දෙන එක කොහොමද? ඉතින් කොහොමද සැප හරි දුක් හරි නැදහත් වේදනාවක් ඒ විඳින් මාත්‍රේ ඇති වුණා, පැවතුණා නැති වුණා. එතකොට ආශා කරනකොට ඇලීමක් ඇති වෙනවා ගැටෙනකොට මේ ද්වේෂ කරනකොට ගැටීමක් ඇති වෙනවා මේ ඇලීම් ගැටීම් සිත තුළ තියෙන ස්වરૂප ධර්මයක් එතකොට චක්විඥාණයත් ඇතිලා නැතිලා රූප සංඥාවක් ඇතිලා නැතිලා ඒ නිසා ඇති වෙන වේදනාවලුත් ඇතිලා නැතිලා ඒක නිසා ඇති වුණා නම් යම් කිසි තණ්හාවක්. තණ්හාව කිව්වම අර කලින් කිව්ව ඔක්කොම. ඒ ගැටීම අරම ඔක්කොම. ඒවත් ඔක්කොම ඇතිලා නැතිලා යන තමන්ගේ සිත තුළ මේ නාම ධර්ම ඇතිලා නැතිලා යන එච්චරයි. මේ ජීවිතේ දක්වාම ඇහැට රූප දැකලා කොයිතරම් සුඛ වේදනාවක් විඳ විඳා හිටියත් ආස්වාදක ඉවත් ගැටුණා. මඳහස් සිතින් යුතු ඒ වේදනාව ඇති කරගත්ත මොනවද දැන් ඉතුරු වෙලා තියෙන්නේ? ඔක්කොම නෑ. එකක්වත් නෑ ඔක්කොම නීලා ගිහිල්ලා. දැන් තියෙන தත්ත්වයට දැන් ඇහැට පෙනෙන රූපයක් දැකලා ඇති කරගන්න தත්ත්වයටත් සිදුවන්නේ ඔකම. චක් විඥානයක් ඇති වෙයි නැති සංඥාවක් ඇති වෙයි නැති වේදනාවක් ඇති වෙයි නැති ඒ පිළිබඳව ඇති කරගන්න කවර සිතිවිල්ලක් හරි ඇති වෙයි නැති. ඉතින් මේ ඇති වෙලා නැති වෙලා නිරුද්ධ වෙලා යන මේ නාම ධර්ම ඔය ඇති නැති නැති නැති නිරුද්ධ වේ නිරුද්ධ වේ ගියාට ඇති වැඩි මොකද්ද? මොකද්ද මේකේ අල්ලන්න තියෙන්නේ? මොකද්ද මේකේ අග යන්න තියෙන්නේ? මොකද්ද මේකේ හරයක් හෝ සාරයක් වශයෙන් ගන්නට තියෙන්නේ මේ ඔක්කොම අසාර ධම්ම අසාරේ සාරමති නොසාරේ සාසාර දස්නෝ කියලා බුදුහාමුදුරුවෝ දැක්වූ ගාතාවක පද දෙකක් තියෙනවා අසාර දේවල් සාර වශයෙන් මේ මූල සත්‍යව ග්‍රහණය කරනවා ඒකයි සිදුවන්නේ එහෙනම් ඒක තේරුම් ගන්නට බෑ සාමාන්‍ය කෙනාට ඒ අසාරවත් දේවල් සාරවත් වශයෙන්ම ගන්නවා තේසාරණාදි ගච්ඡanti සම්මා සංකප්ප ගෝචර සාරවත්තු නිර්වාණේ ඒ ඇතික ඉස්සර දකින්නට බෑ අපාර දේවල් සාර වශයෙන් ගන්නවා මේ කිසිවක් කරවති දේවල් නෙවෙයි හුදු නාම ධර්ම හිත තුළ ඇති වෙන හුදු නාම ධර්ම පමණයි ඇති වුණා පැවතුණා නැති වුණා මේක හරියට දකින්නට බලන්න ඉන්ද්‍රිය හයතම මේක මම මේ හැටි පමණයි කතා කළේ කන නාසය දිව ශරීරය මනස ශිෂ්‍ය ඉන්ද්‍රයන්ට ඒ අනුව ඒ තමාගේ දැනුම පතුරවා හැරලා බලන්න මේක සත්‍ය නේද කියලා. මොකද අපි නිවන් යන මාර්ගයේ ගමන් කරනවා නම් මේ උපාදාන ආදී සියල්ල අතහරින්නට වෙනවා තමන්ගේ සිතේ තියෙන මූලකම් අතහරින්නට වෙනවා ඇත්ත ඇති සිතෙන් දකින්නටම ඕන ඒ සඳහායි මේ විදිහට අපි කර්ම ඉදිරිපත් කරන මේ පටිච්චසමුප්පාද ධර්මයන් අවබෝධ කිරීම තුළින් නිවන් ලබන්නට පුළුවන් එහෙම නිවන් ලබපුවා ඉන්න අපේ උපදිෂ්ටි පැදලා එතකොට දැන් ඔන්න වේදනාව ආවා. වේදනා පත්‍ය තණ්හා, වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා. එතනත් මිනිසු ලෝ මිනිස් කියන්නේ සාමාන්‍ය ලෝක සත්‍යය රැවටෙනවා. තමන් ඇහැට පෙනෙන රූපයට තමන් ඇහැට පෙනෙන රූපේටයි මේ තණ්හාව ඇති කරගන්නේ කියලා. මම මේ ආශා කරන්නේ ඇහැට පෙනෙන රූපේට. අපි හිතමු ගෑණියද මේ ගෑණියට තමයි මම මේ තණ්හාව ඇති ආශා කරන්නේ කියලා. නැත්නම් මිනිහෙක් දැක්කනම් මිනිහට තමයි. කුරුල්ලෙක් දැක්කනම් මේ කුරුල්ලට තමයි. නැත්නම් ලස්සන ගියක් දොරක් කාර් එකක් මල් වත්තක් මල් මූදු වෙරලා මොකක් හරි දැర్శණය වුණාම අපි ආශා කරන්නේ ඒකට තමයි කියලා හිතෙනවා. කනට එන ශබ්දයක් ඇහුනට පස්සේ අපි ආශා කරන්නේ මේ සංගීතයට මේ සින්දුවට මේ ශබ්දයට කියලා එහෙම අපි හිතනවා. අපි කියන්නේ සාමාන්‍ය පුත්තජන ලෝකය. අනිත් අනුමුත් ඒ සත්‍ය එක නෙවෙයි. සත්‍ය නම් තමන්ගේ සුඛ වේදනාවට ආශා කරන්නේ වෙන දෙයකට නෙවෙයි. සුඛ වේදනාවට ආශා කරන නිසා ඒ සුඛ වේදනාව ගෙන දීමට යම් කිසි අරමුණක් හේතු වුණා නම් ඒ අරමුණු අල්ලනවා ඒ අරමුණු වලට ආශා කරනවා ඕකයි සිදුවන ක්‍රියාදාම. ඒකයි ඔය සමහර පොත්වල කියලා තියෙනවා මේ කාමය ගැන කියනකොට වස්තු කාම, ක්ලේශ කාම කියලා දෙකක්. හිත තුළ ඇති වෙන ක්ලේශ වලට ආසා කරන එකට ක්ලේශ කාම කියනවා. ඒ ක්ලේශ ගෙන දීමට හේතු වස්තු අරමුණු වලට වස්තු කාමය කියනවා. මේ මතු පිටින් එහෙම දෙයක් තිබුණාට මතු පිටින් එහෙම කියන්නට පුළුවන් වුණාට සත්‍ය වස්තුකාම කියලා දෙයක් ලෝකේ නැහැ. තියෙන්නේ ක්ලේශකාම පමණයි. මේවා පොත්පත්වල කියන කාරණාවට ටිකක් පරස්පර විරෝධී වන්න පුළුවන් නමුත් ප්‍රායෝගික වශයෙන් 100%ක්ම සත්‍යයි. එතකොට ඒ අපි ආශාව ඇති කරගන්නේ බාහිර අරමුණු වලට නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්න. Tamange සුඛාස්වාදයේ සුඛ වේදනාවට. එහෙමනම් බාහිර අරමුණු කොච්චර කොච්චර ලෝකේ තිබුණත් Tamanට ඇති වැඩක් නෑ Tamanගේ සිතට ආශාව ඇති වෙන්නේ සාමාන්‍ය ලෝක සත්‍යයතනේ මේ බාහිර අරමුණු වල ආශාව තියනයි කියලා ඒක නිසාම දැන් ඔය ආම්දුරුන්ගෙන් දෝෂාරෝපණය කරනවා ආ මේගොල්ලෝ භාවනා කරනවා මේ විදිහට සුඛෝභෝගී විදිහට ඉන්නේ මේ මේ විදිහට මේවා මේවා තියාගෙන ඉන්නේ එහෙමයි කියලා එතකොට ඒ ඇයට තේරෙන්නේ නැහැ මොකක්ද මේ ආශාව කොහෙද මේ ආශාව ඇති වෙන්නේ කියන කාරණා. ඒකයි මේ විදිහට මුලා වෙලා කතා කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වුණ 54 කෝටියක් වැය කරපු ජේතවනාරාමයේ හිටියා. 27 කෝටියක් වැය කරපු පූර්වාරාමයේ හිටියා. බන්දකොටේ නිරන්තරයෙන් සුබ සුවඳ විහිදෙනවා. පාපිස්ස පවදාලා තියෙන ලක්ෂයකට වැඩි එක මිනිහෙක් ගිහින් පාපිස්සක් දාන්න බැලුවා මට වඩා මීට වඩා ලොකු පාපිස්සක් නැද්ද කියලා බුදුහාමුදුරන්ගේ කුටිය ගාවට යනකොට ඒක මේ පාපිස්ස ලක්ෂයකටවත් ගන්න බෑ තමන්ගේ පාපිස්ස අරගෙන ගියයි කියන හැම පොතක් දක්වලා තියෙනවා. මොකද ඊට වඩා අඩුයි කියන එක. ඒවා එකක්වත් පරිහරණය කළාට උන්වහන්සේගේ සිත තුළ කිසිම ඇලීමක් නැහැ කිසිම බැඳීමක් නැහැ කිසිම උපාදානයක් නැහැ වස්තු බාහිර වස්තු වස්තුපාගේ පවතින සිත නිදහස් විමුක්තව පසකින් පවතිනවා එවැනි කෙනෙකුට මුදල් කෝටි ප්‍රකෝටි ගණන් ගොඩ ගැහුණත් කිසිම හැඟීමක් සමාගයේ සිත තුළ ඇතිවන්නේ මොනම වස්තුවක් ලෝකයේ තිබුණත් කිසිම හැඟීමක් ඇතිවන්නේ මොනම රූපයක් දැర్శණය වුණත් කිසිම වැඩක් නෑ හැඟීමක් ඇතිවන්නේ එතකොට බාහිර වස්තු වල කිසිම අගයක් ලැබෙන කෙනෙකුගේ සිත තුළ නැහැ. Tamanගේ සිතේ යථා ක්‍රියාදාමයේ යථා පරිදි අවබෝධ වෙලා තිබෙන නිසා. එම නිසා තණ්හා පත්‍ය මේ වේදනා පත්‍ය තණ්හා කියනකොට වේදනාව නිසා තණ්හාව ගෙන දෙනවා තණ්හාව ගෙන දෙන්නේ සමාගයේ සිත තුළ වේදනාව ගෙන දෙන්නේ සිත තුළ බාහිර අරමුණු තුළ නෙවෙයි එතකොට මේ තණ්හාව ජනිත වන්නේ බාහිර අරමුණු කෙරෙහි නෙවෙයි රූප කෙරෙහි රූප තණ්හාවක් ඇති වෙනවා කියලා කියන්නට බෑ. ශබ්දේ කෙරෙහි ශබ්ද තණ්හාවක් ඇති වෙනවා කියලා කියන්නටත් බෑ. ඒ වගේම ගන්ධ සෝඳ කෙරෙහි ගන්ධ සංඥාවත් රසයන් කෙරෙහි රස සංඥාවත් ස්පර්ශ කෙරෙහි පොට්ටබ්බ සංඥාවල් පොට්ටබ්බ සංඥාවල් ඒ වගේම ධම්මයන් කෙරෙහි ධම්ම සංඥාවල් තියෙනවා කියලා කියන්නට කිසිසේත්ම හැකි කමක් නැහැ. තමන්ගේ සිත තුළ තියෙන වේදනාව ඒකට තියෙන ඇලීම අල්ලගෙන දැඟලීමක් පමණයි තියෙන්නේ. තමන්ගේ සිත තමන්ගේ සිතින්ම මූලිකම නිසා අල්ලාගෙන දඟලන දැඟලිල්ලක් සහ පැටලෙවිල්ලක් මෙතන මේ තියෙනවා. එන්න මේ පැටලිලි ටික දිහන්නට නම් මේ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ ක්‍රියාදාමය නිසි පරිදි තේරුම් ගන්නට ඕන තේරුම් ගන්නකොට තේරුම් ගන්නකොට මෙතෙක්කල් අපි විඳ කරපු මෝඩ ක්‍රියාදාමයන් Tamanට තේරෙනවා මම කොච්චරනම් මෝඩයෙක්ද මේවා නොදැන මේ මේ විදිහට සංසාරේ පුරා පැටලි පැටලි ජාතියෙන් ජාතියට යමින් නැවත නැවත ඉපදී ඉපදී මෙරි මෙරි සසර දුක් අනුභව කරේ කියන්නේ එන්න මේ தත්ත්වයේ තේරුම් ගන්නට පුළුවන් වන ආකාරයෙන් පටිච්චසමුප්පාද ධර්මයන් තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්න ඕන. ඕකෙ ප්‍රතිලෝම පැත්තක් තියෙනවා. ඒක රැක යනකොට තනිකරම නිවනයි මතුවන්නේ. ඒ කියන්නේ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ කියන්නේ. පස්සේ නිරුද්ධ වීම නිසා වේදනාව නිරුද්ධ වෙනවා. වේදනාව නිරුද්ධ වීම නිසා තණ්හාව නිරුද්ධ වෙනවා කියන්නේ. දැන් ඒකෙන්ම බලන්න මම කියපු කාරණාවේ තියෙන සත්‍යතාවය තියෙන ආකාරය. වේදනා නිරෝධා සංහා නිරෝධෝ. වේදනාව නිරුද්ධ වුණාට පස්සේ සංහාව නිරුද්ධ වෙනවා. බාහිර ලෝකේ අරමුණු නිරුද්ධ වෙන නෙවෙයි මේ සංහාව නිරුද්ධ වන්නේ. වේදනාව කෙරෙහි තියෙන ඇලීම නිරුද්ධ වෙනවා. ඒක නිසා ඒ විදිහට පටිච්චසමුප්පාද ධර්මයෙන් තේරුම් ගන්න බලන්න මේ දක්වා කියපු ධර්ම කාරණාවල කෙටි සාසංශය දැන් කියන්න. අපි මේ පටිච්චසමුප්පාද ධර්ම චක්‍රයේ පිළිබඳ දේශනා ටිකක් මේ ප්‍රථමයෙන් ඉදිරිපත් කළා. අද කියන්නට තිබුණේ පක්ෂේ නිසා වේදනාව ඇති වෙනවා වේදනාව නිසා සංහාව ඇති වෙනවා කියන කොටස් දෙක. එතකොට අපි මුලදීම ප්‍රකාශ කළා පස්සේ කොටස් හයක් තියෙනවා චක්ක සම්පස්ස සෝ සම්පස්ස ආදී වශයෙන්. මේ පස්සේ නිසා වේදනාවල් ඇති වෙනවා කියනකොට වේදනාවේ විවිධ ප්‍රභේද තියෙනවා. කායික මානසික වශයෙන් නැත්නම් සුඛ දුක්ඛ මඳහත් වශයෙන් නැත්නම් සුඛ සෝමනස දුක්ඛ දෝමනස උපේක්ෂා වශයෙන් නැත්නම් ආසාන වශයෙන් අපි ටිකක් විස්තර කරපු චක්ක සංපස්සජා වේදනා සෝද සංපස්සජා වේදනා ආදී හය ආකාරයකින්. එතකොට පස්සපච්චා වේදනා කියන තැන චක්ක සංපස්සය නිසා චක්ක සංපස්සජා වේදනා වෙන සෝත සංපස්සය නිසා සෝත සංපස්සජා වේදනා ඇති වෙන ආදී වශයෙන් ඉන්ද්‍රිය හයට ඒක තේරුම් ගන්නවා. එහෙම තේරුම් ගන්නකොට චක්ක සංපස්ස නිසා චක්ක සංපස්සජා වේදනා ඇති වෙනවා කියන කාරණා තවත් ටිකක් මේ විශ්ලේෂණය කරලා බලන්න. එතකොට තේනවා මේක නියම සුඛයක් වෙන්නත් පුළුවන්, දුක්ඛයක් වෙන්නත් පුළුවන්, උපේක්ෂාවක් වෙන්නත් පුළුවන් කියන කාරණා. එතකොට ඒ වේදනාව ගෙන දුන්නාට පස්සේ තණ්හාවක් ඇති වෙනවා රූප තණ්හා, ශබ්ද තණ්හා ආදී තණ්හා වලින් කවරක් හරි සත්‍ය වශයෙන් තණ්හාව ඇතිවන්නේ බාහිර අරමුණු වලට නෙවෙයි, තමන්ගේම වේදනාවටයි, තමන්ගේම සිටිවිලි ධම්ම වලටයි. එතකොට මේ සිටිවිලි ධම්ම වල නාම ධර්ම වල ස්වરૂපය මොකද්ද? ඇති වුණා, පැවතුණා, නැති වුණා, නැවත ඇති වුණා, නැවත පැවතුණා, නැති වුණා. මේ විදිහට අඛණ්ඩ ලෙස ඇති වී නැති නැති යන නාම ධර්මයන්ගේ ක්‍රියාදාමයක් හැර සත්‍ය වශයෙන් මෙතන වෙන කියලා සිදුවන්නේ. එතකොට මේ නාම ධර්මයන් ඇති නැති ගියාට පස්සේ කිසිවක් ශේෂවන්නේක් කොම විරුද්ධ වෙනවා. නිමයකට කොට කිසි මාර්ගයක් සාරයක් හෝ ඉතිරි වෙන දෙයක් නෑ. ආත්මයක් කියලා ගන්නට දෙයක් නෑ. වේදනාව ආත්මය කියලා ගන්නටත් දෙයක් නෑ. වේදනාව මගේ කියලා ගන්නටත් දෙයක් නෑ. වේදනාව මම විඳිනවා කියලා ගන්නටත් හැකියාවක් නෑ. මේ ඔක්කොම සිතිවිලි ධර්ම. වේදනාව මගේ කියන්නේ සිතිවිලි ධර්මයක්. වේදනාව ඇති වුණා පැවතුණා නැති වුණා මේ ඇති වෙන නැති යන කලිය පැවතිලා නැති යන මේ නාම ධර්ම වල කිසිම හරියස්තාවයක් නැති බව තේරුම් ගන්නකොට අනාත්ම ලක්ෂණය පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන්. ඒ අනාත්ම ලක්ෂණය අවබෝධ වෙන සම්මගේ සිතේ මේ දක්වා ක්‍රියාත්මක වූ අවිද්‍යාවත් පෙනී යනවා. ඒ අවිද්‍යාව කියන්නේ තමන්ගේ ප්‍රඥාවේ මට්ටමට අනුව ප්‍රඥාව තුළින් ඒ ප්‍රඥාව තුළින් අවිද්‍යාව දුරු කළොත්ම අපට ඒ ක්‍රියාදාමයෙන් නිවන් දැකීම සඳහා හේතු වෙනවා. එසේම නිවන් දැකීමද මේ ධම්ම ශ්‍රවණය කිරීමේ කුසලයක් හේතු වස්නා වේවා කියලා ආශිර්වාද කරලා මෙන්න දේශනාව දැන්වීම කරන්නේ. අද දෙවියන්